නොවා නිමිත්තා නිමිත්තක් නැතුව නොවේ. නිමිත්තකින්ම තමයි අපිට මේ උපදින සම්තාක් අකුසල ධර්ම උපදින්නේ කියලා තමයි භාගතුන් වහන්සේ පෙන්වලා දෙන්නේ. එතකොට ඒක එක කාරණයක් ඊට පස්සේ තවත් කාරණයක් තියෙනවා අපිට ඒක හිත සාකච්ඡා කරන්න පුළුවන්. I think මෙතනදී මේ කියන ප්‍රකාශයෙන් අපිට තේරුම් ගන්න තියෙන්නේ සියලු නිමිති කෙලෙස්. එහෙම නැත්නම් සියලු අධ්‍යක්ීම් කෙලෙස් කියන එක. සියල්ල දුකක් කියන එක. ඒක භාවිතන තවත් ආකාරයකින් දේශනා කරනවා. දුක්ඛමේව උපජ්ජමානං උපජ්ජති දුක්ඛං නිරුච්ඡමානං නිරුච්ඡති. දුකක්ම හටගෙන දුකක්ම නිරුද්ධ වෙලා යනවා කියලා භාවිතනාසි දේශනා කරනවා. එතනින් ගම්ය වෙන්නේ අපිට මේ අපි ලබන සියලු අධ්‍යක්ීම් එක්තරා ආකාරයකින් දුකයි කියන එක. එහෙම නැත්නම් එක්තරා ආකාරයකින් කෙලෙස් කියන එක. අපි දන්නවා මේ අපිට ඇති වෙන කෙලෙස් නිමිත්තට අනුව වෙනස් වෙනවා කියන එකත් අපිට තේරෙනවා නේ අපේ ජීවිත අත්දැකීම් වලින් අපි අසුරු කරන නිමිත්තට සාපේක්ෂව අප තුළ ඇති වෙන කෙලෙස් වෙනස් වෙනවා කියන එක. ඉතින් ඒ නිසා අපි නිමිති අසුරු කරද්දී ප්‍රතිපදාව උත්සාහවත් වෙන කෙනෙක් නම් ටිකක් පරිස්සම් වෙනවා. සමහර නිමිති අපිට අවැඩදායි වෙනවා. ඒක අපි ප්‍රතිපදාවක නෙමෙයි සාමාන්‍ය ජීවිතේ ජීවත් වෙනකොට උනත් අපි සමහර ජීවිත අත්දැකීම් සම්බන්ධයෙන් පරිස්සම් වෙනවා විශේෂයෙන් අපි දරුව පරිස්සම් කරගන්න හදනවා මොකක්ද ඒකට හේතුව සරලව කියනවා නම් ඇබ්බැහි වෙන එක. ඒ නිමිති වලට ඇබ්බැහි වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඒ අරමුණ වලට ඇබ්බැහි වෙන්න පුළුවන්. නැවත නැවත යෙදුනොත්. ඉතින් ඒ නිසා තමයි අපි මත වලට ඇබ්බැහි වෙනවා වගේ තමයි. ඉතින් ගේම්ස් වලට ඇබ්බැහි වෙනවා කියනවා. ඉතින් තවත් නොයෙක් නොයෙක් දේවල් වලට ඇබ්බැහි වෙනවා. ඉතින් ඒක ඇබ්බැහි කරගන්න ඔය ඇඩ්වර්ටයිස්මන්ට් කම්පැනි মালටිනේෂනල් කම්පැනිස් එහෙම අපිව අධ්‍යය කරගන්න ලොකු උත්සාහයක යෙදෙනවා. ඉතින් ඒක කොහොම කරන්නේ මේ නිමිති වලින්. නිමිති වල තියෙන ගුණ අගුණ පෙන්වලා දීලා ඒ තුලින් තමයි අපිව ඒ දෙසට අපේ අවධානය යොමු කරගන්න හදන්නේ. යොමු කරගෙන අධ්‍යය කරලා තියාගන්න උත්සාහවත් වෙනවා. ඒක දේශපාලඥයෝ කරන දෙයක්. අපි හැමෝම කරන දෙයක්. අපි හැමෝගෙම තියෙනවනේ මොකක් හරි මාකටිං එකක් නේ. අපි හැමෝම කැමති අපිව මුදුන වෙන්නේ. එහෙම නැත්නම් අපිව ඉහලින් අනිත් අයට පෙන්වලා දෙන්න අපි හැමෝම කැමතියි. අපි මේ නිමිති පෙන්වන්න හදනවා. අපිව අපිත් අපිව මේ කය තුලින් හරි අපි කරන ක්‍රියාකාරකම් තුලින් අපි වඳුනගෙන මම කියලා හිතාගෙන මම මේක ලෝකෙට පෙන්වන්න හදනවා නිමිත්තක් ප්‍රකාරයෙන්. ඒ නිසා අපේ මේ ජීවත් වෙනවා කියලා කියන්නේ නිමිති ගොඩක් නිමිති එක ගනුදෙනු කිරීමක්. අනිකර සම්පූර්ණ මෙතෙන් නිමිති එක ගනුදෙනු කිරීමක්. ඒක දේශපාලනය ගත්තත්, ආර්ථිකය ගත්තත්, වෙනදාම ගත්තත් කොතනක් තියෙන්නේ නිමිති නිමිති මැනේජ් කරන එකක් තියෙනවා. මැනේජ්මන්ට් කියලා කියන්නේ නිමිති මැනේජ් කරනවා. පුද්ගලව මැනේජ් කරනවා. ඉතින් ඒක මේ අපිට ප්‍රතිපදාවට ආවමත් තේරෙනවා. එහෙම නැත්නම් අපේ ජීවිතය දිහා නැවත අපස්සට හැරිලා බලනකොට අපිට අපි තුලින් තේරෙන දෙයක් තමයි අපිට මේ සමහර නිමිති නිසා කෙලෙස් ධර්ම ඇති වෙනවා සමහර නිමිති නිසා කෙලෙස් ධර්ම ඇති වෙන එක අඩු වෙනවා ඒක සාපේක්ෂයි උදාහරණයක් විදියට ගත්තොත් අපිට පුරුෂයෙක් නම් කාන්තාවකගේ රූපයක් හැම කාන්තාවම නෙවෙයි එක එක්කෙනාගේ මන බඳින ඒ රූප තියෙනවා කාන්තාවකට නම් පුරුෂයෙක්ගේ ඒ රූපයක් දැක්කම කැමැත්ත හට ගන්නවා. එහෙම නැත්නම් ප්‍රියභාවය ඇති වෙනවා. එහෙම නැත්නම් අපි සින්දුවක් අහනකොට සමහර සින්දු වලට එක් කෙනාගේ ඒ ප්‍රියභාවය ඇති වෙන ආකාරය වෙනස්. ඒ සින්දු වල තියෙන කැටගරිස් ඒවා එක එක්කෙනා සතුට වෙන ආකාරය වෙනස්නේ. එතකොට ඒ ඒ ප්‍රියභාවය හට ගන්න ආකාරය වෙනස් වෙන අපිට ඒක හැමෝටම තේරෙන දෙයක්. ඒකට අපි සමහර කෑම වලට කැමති සමහර කෑම වලට අකමැති. නමුත් ඒ කෑම කියලා ලෝකේ තියෙන්නේ මේවා. ඔය අකමැති කෑමක් තියෙන කවුරු හරි කෙනෙක් ඒකට කැමති නිසානේ. ඒ කැමරේ මොකක් හරි දෙයක් නිසා කැමති. ගුණාගුණ නිසා හරි රස නැතත් මොකක් හරි ආකාරයකින් අපි කැමති. කැමති නිසා තමයි ආහාර විදියට ලෝකෙ පවතින්නේ. අපිම හදාගත්තේ වනේ ආහාර විදියට. ඒ විදිහට අපි කැමැත්ත ඇති වෙන නිමිති තියෙනවා අරමුණු තියෙනවා අපිට කැමැත්තක් ඇති නොවන අරමුණුත් තියෙනවා ඒ වගේම අකමැත්ත ඇති වෙන අරමුණුත් තියෙනවා අකමැත්ත ඇති නොවන අරමුණු තියෙනවා ඔය කැමැත්තයි අකමැත්තයි දෙකම කෙලෙස් ගොඩේ තියෙන්නේ කෙලෙස් වල තියෙන ඕලාරිකම මට්ටමේ තියෙන කැමැත්ත අකමැත්ත ඒ දෙක අඩු වෙන පැත්ත. එතකොට සාපේක්ෂව කෙලෙස් වල අඩුවීමක් කියලා අපිට කියන්න පුළුවන්. නමුත් කෙලෙස් නැතුව නම් නෙවෙයි. ඒ නිසා භාගතුනාහින්ද කියන්නේ මේ කැමැත්ත අකමැත්ත හටගත්තේ නැතත් අරමුණක් තියෙනවා නම් ඒත් කෙලෙස්ම තමයි. යමක් තියෙනවා නම් කෙලෙස්. ඉතින් එහෙම සලකලා බලනකොට එක පැත්තකින් අපිට තේරෙනවා අපි අසුරු කරන නිමිත්ත ප්‍රකාරව අපි තුල හට ගන්න කෙලෙස් හැඟීම් දැනීම් වෙනස් වෙනවා කියලා. සමහර අරමුණු නිසා අපිට හැඟීම් දැනීම් ඇවිස්සෙනවා. සමහර අරමුණු නිසා හැඟීම් දැනීම් දැනෙනවා ඇවිස්සීමෙන් තොරව තැම්පත් වෙනවා. ඒ වගේම තවත් දෙයක් තියෙනවා. ඔය නිමිත්තේ අරමුණ දිහා බලන ආකාරය අනුවත් අපේ හැඟීම් දැනීම් ඇති වෙන ආකාරය වෙනස් වෙනවනේ. අපි බලන ආකාරය අනුව එකම අරමුණ වුණත් අපිට එක වෙලාවකට හොඳට තේරෙනවා තවත් වෙලාවකට නරකට තේරෙන්න පුළුවන්. අපි පුජ්‍යලයක් ගත්තම ඇසුරු කරන තමන්ගේ භාර්යාව හෝ ස්වාමි පුරුෂය ගන්නකො. ඉන්න අය. එතකොට ඔක හොඳටම තේරෙනවා. වෙලාවකට හරිෂෝ. තවත් වෙලාවක පරට්ටි කියලා එපා වෙලා යනවානේ. ඒක මේ හරි ඉක්මනට වෙනස් වෙනවා. එතකොට මේ දකින ආහාරය වෙනස් වීමක් වෙනවනේ මේකම අරමුණ. ඒක බාහිරිනුත් යම් ආකාරයකට වෙනස් වෙනවා වෙන්න පුළුවන්. එතකොට අන්නේ දැක්මේ සිද්ධ වෙන වෙනසක් නිසා ඒක අපි කියනවා ධර්මානුකූලව කියනවා සුභ සංඥාව අසුභ සංඥාව කියලා. ඒකට යම් අරමුණක් කෙරෙහි දැන් පිරිමේට කාන්තාවක් දිහා සුභ විදියට දකින්නත් පුළුවන් අසුභ විදියට දකින්නත් පුළුවන්. මේ සංඥා මාරු කරන්න පුළුවන්. අසුභය ඇති වෙන විදියට බලන්නත් පුළුවන්. අපිට තමන්ගේ අම්මා දිහා වුණා සුභය ඇති වෙන විදියට බලන්න පුළුවන්. කොටස් දෙකකට බෙදලා ඒ විදියට බැලුවොත් නැවත නැවත බැලුවොත් අසුභය ඇති වෙන විදියට බලන්න පුළුවන්. ඒතකොට බලන ආකාරය අනුවත් කෙලෙස් හට ගන්න ආකාරය එහෙම නැත්නම් ඒ කෙලෙහි ප්‍රියභාවය හෝ අප්‍රියභාවය ඇති වෙන ආකාරය වෙනස් වෙනවා. එතකොට ඒක මේ අපිට තේරෙනවා මේ අරමුණේම තියෙන දේකුත් නෙමෙයි මේ ප්‍රියභාවය හෝ අප්‍රියභාවය හෝ මේ දෙකම ඇති නොවන ගතිය අරමුණේම තියෙන දේකුත් නෙමෙයි. දැන් යම් කිසි අරමුණක් කෙරෙහි සුබ විදියට දකින්න පුළුවන්. ඒ වගේම අසුබ විදියට දකින්න පුළුවන්. ඒ වගේම සුභයයි අසුභයයි දෙකම නැතුව මධ්‍යස්ථ විදියට දකින්නත් පුළුවන්. සුභයයි අසුභයයි දෙකම නැතුව මධ්‍යස්ථ විදියට දකින්නත් පුළුවන්. කැමැත්ත අකමැත්ත දෙකම නැතුව. අපිට තේරෙනවා එතකොට මේ විදියට අපි මේ දෙපැත්ත දිහා බැලුවොත් මේ සුභය අසුභය මේ දෙක ඇති වෙන ආකාරයක භාග්‍යතුන් හංස කියනවා එක්තරා ආකාරයක සමුදේවය දැකීමක්. වෙලාවකට අපිට එකම පුද්ගලයා කෙරෙහි කැමැත්ත ඇති වෙනවා වෙලාවකට අකමැත්ත ඇති වෙනවා. ඔන්න දෙකම දැක්කොත් ওই දෙකම දකිනකොට අපිට තේරෙනවා මේ සුභය හෝ අසුභය අරමුණේම තියෙන දෙයක්ුත් නෙවෙයි. අරමුණේම තියෙන දෙයක්ුත් නෙවෙයි. අපි බලන ආකාරය අනුවත් එක තීරණය වෙනවා කියලා තේරෙනවා නේ. හැබැයි අරමුණ නැතුව ඕක ඇති වෙන්නේත් නැහැ. අරමුණ නැතුවම අරමුණක් නැතුවම ඉබේ ඇති වෙන සුභයක් අසුභයක් ගැන කතා කරන්නත් බෑ. එතකොට මේ දෙක එකතු වෙලා මේක එකතුවක් තියෙනවා. ඕක තමයි පටිච්ච සමුප්පන්නයි කියලා කියන්නේ. මේක එකිනෙකට සම්බන්ධ වෙලා තියෙන්නේ. යම්කිසි අරමුණකට කැමැත්ත කැමැත්ත හටගන්න එක අරමුණ නැතුව සිද්ධ වෙනවත් නෙවෙයි. අරමුණ නිසා තමයි සිද්ධ වෙන්නේ. හැබැයි මේ කැමැත්ත කැමැත්ත කියන එක තීරණය වෙන්නේ අරමුණව අනුවත් නෙවෙයි. ඒක අපෙත් මොකද්ද එකතු කරන ටිකක් තියෙනවා. කොට මේ ඔක්කොම එකිනෙකට මේ ලෝකේ නැතුව Taman ජීවත් වෙනවත් නෙවෙයි. Taman නැතුව ලෝකේ පවතිනවත් නෙවෙයි. මේ දෙක එකතුවේ තමයි හටගන්නේ ලෝකය. අපි තුල හටගන්න ලෝකය. එතකොට මේ දෙපැත්ත එහෙම නැත්නම් මේ අරමුණ නිසා අප තුල කෙලෙස් ඇති වෙන එක එකක් කෙලෙස් ඇති වෙනවා හෝ කෙලෙස් නැති වෙනවා මේ අරමුණ නිසා සමහර අරමුණ නිසා වැඩිපුර කෙලෙස් ඇති වෙනවා සමහර අරමුණ නිසා අඩුවේ කෙලෙස් ඇති වෙනවා ඒතර මේ අරමුණ නිසා කෙලෙස් ඇති වෙන එක එකක් අපේ දැක්ම නිසා එහෙම නැත්නම් අරමුණ දිහා බලන ආකාරය නිසා කෙලෙස් ඇති වෙන එක තවත් එකක් ඒ ওই දෙක තමයි පාවිච්චි වෙන්නේ සමත විපස්සනා විදියට මේ දෙකම භාවනාවේදී පාවිච්චි වෙනවා. නැත්නම් ප්‍රතිපදාවේදී පාවිච්චි වෙනවා. එතකොට අපි දන්නවා මේ සමත අරමුණු කියලා අපි අහලා තියෙනවානේ. සම 40 කර්මස්ථාන කියලා. සමතය ඇති කරගන්න අරමුණු. ඒකට යන්නේ එහෙම අරමුණු තියෙනවා. ඒ කියන්නේ යෝනිසෝ මනසිකාරයක් ඇති වෙන. එහෙම නැත්නම් මේ කෙලෙස් හට ගැනීම එන්නෙන් අඩු වෙන අරමුණු තියෙනවා. ඒක දැන් අපි මෙතන භාවිතනාහස කියනවානේ අරමුණක් කියන කියන්නේ කෙලෙස්. ඒකාන්තයෙන් කෙලෙස්. යම් ආකාරයක කෙලෙසයක් තියෙනවා. අරමුණක් ඇසුරු කරනවා නම්. ඒ ඇසුර නිසා. අරමුණකට නිශ්චිත වෙනවා නම් අනිවාර්යෙන් කෙලෙස්. එතකොට මේ අරමුණ ඒ අරමුණම පාවිච්චි කරලා අපිට මේ කෙලෙස් නිවන ප්‍රතිපදාවට ඇතුල් වෙන්න පුළුවන්. කොහොමද ඇතුල් වෙන්නේ? අපි දන්න සමහර අරමුණු නිසා කෙලෙස් වැඩිපුර හට ගන්න සමහර අරමුණු තියෙන අඩුවෙන් කෙලෙස් හට ගන්න. කෙලෙස් නැති අරමුණු නෙවෙයි. කෙලෙස් අඩුවෙන් ඇති වෙන අරමුණු තියෙනවා. ඒකට අපි මොකද කරන්නේ? කෙලෙස් අඩුවෙන් ඇති වෙන අරමුණක් අල්ලලා අර පදාසයක් තියෙන කෙලෙස් ඇති වෙන අරමුණු පැත්තකින් තියෙනවා. ප්‍රතික්ෂේප කිරීමක් කරනවා. ඒක ප්‍රතික්ෂේප කරනවා කියලා නෙමෙයි ප්‍රතික්ෂේප කරන පැත්ත නෙවෙයි අපි අල්ලන්නේ අපි දන්නේ මේ අල්ලන පැත්ත. කෙලෙස් නැති අරමුණක තියෙන වටිනාකම දැකලා කෙලෙස් ඇති නොවන අරමුණක තියෙන වටිනාකම කියන්නේ අඩුවෙන් කෙලෙස් ඇති වෙන අරමුණක තියෙන වටිනාකම තේරුම් අරගෙන ඒ අරමුණ නැවත නැවත අසුරු කරන්න උත්සාහවත් වෙනවා. ඒ අසුර නිසා අපි අනිත්‍ය ප්‍රතික්ෂේප කරන්න ඕනේ මේ ඇසුර නිසා අනිත්‍ය ප්‍රතික්ෂේප වෙනවා. අපි ආනාපානයේ මේ හුස්ම රැල්ල ඇසුරු කරනකොට ඒ හුස්මේ අමුතුවෙන් තියෙන එහෙම වටිනාකමක් නැහැ. වටිනාකම තමයි ඒ හුස්ම ඇසුරු කරනකොට හුස්ම නිසා අපිට විශේෂයෙන් ලැබෙන මහලු ලාභයක් නැහැනේ. හුස්ම එහෙම ගන්න කියලා දෙයක් නැහැනේ. නමුත් හුස්ම ඇසුරු කිරීම නිසා අපිට ලැබෙන ලාභය තමයි ඒ දොර වතු පිටි ඉඩකඩම් යාන වාහන අඹදරුවෝ ඒ ඔක්කොම ප්‍රතිස්ථාපනය වෙනවා හුස්ම නිසා. ඒවට අපි අර වටිනාකම් දීලා අල්ලගත්ත ඒ අරමුණු ලෝකයක් අරමුණු ඒ ප්‍රතික්ෂේප වීමක් වෙනවා. එතකොට අන්න ඒ විදිහට අපි ඒ අරමුණ ඇසුරු කරන එක ඔක නොදැන ඇසුරු කරනවා නම් ඒක සමතයක් පමණක් වෙනවා. ඔය සිද්ධ වෙන ප්‍රතික්ෂේපයේ තේරෙනවා නම් අපි ප්‍රතික්ෂේප කරනවා කියලා නෙවෙයි අරමුණ අල්ලනවා කියලා තමයි අපි අරමුණ ඇසුරු කරන්නේ. ආනාපානය ඇසුරු කරනවා කියලා. ඒ ආනාපානය අසුර කරන්න උත්සාහවත් වෙනවා. ඒ අසුර නිසා ප්‍රතික්ෂේප වෙන ලෝකයා කරමුණු දකිනවා නම් ප්‍රතිස්ථාපනය වෙන ලෝකයා කරමුණු දකිනවා නම් අන්නේ දැක්ම විපස්සනා දැක්ම. ඒතර මේ සිද්ධ වෙන ක්‍රියාවලිය සමාතුල සිද්ධ වෙන ක්‍රියාවලිය Tamanටම තේරෙනවා. එතකොට එයාට වෙනම අමුතුවෙන් අවශ්‍ය නැහැ මේ අරමුණ අසුරු කරන්න වීර්යයක් ඇති කරගන්න වෙන වෙන කාරණා. Tamanට තේරෙනවා මේ අරමුණ අසුරු කිරීම නිසා අදාළයක් කෙලස් කපල යනවා. කෙලස් ඇති වෙන තියෙන ඉඩ වැහෙනවා. අන්න ඒක තේරෙනවනම් ඒක ප්‍රමාණවත් මේ හුස්ම ආනාපානය අසුරු කරන්න. එතකොට අන්න ඒ විදිහට අපි නිමිත්තක් අසුරු කිරීමෙන් කෙලෙස් ඇති වෙන එක සීමා කරගන්න පුළුවන්, අඩු කරගන්න පුළුවන්. එතකොට ඒකට කියනවා සමතය කියලා. විපස්සනාවේදී කරන්නේ අර කිව්වාගේ ඒ අරමුණ අසුරු කරන විදිය, අරමුණ දිහා බලන විදිය වෙනස් වෙන්න ආරිනවා. ඒක අපි භාවනාවකදී සිද්ධ වෙන කාරණයක් මේ ඉබේම අපි දැන් ආනාපානේ සුරු කරනකොට අපිට ඇති වෙන ප්‍රධාන ප්‍රශ්නය තමයි සිතිවිලි එන එක, සද්ද ඇහෙන එක. අපි දකින ඒවා බාධාවක් විදියට භාවනාවට. ඔක තමයි ගොඩක් වෙලාවට අපිට ලැබෙන පළවෙනි පාඩම කොහොමද මේ සද්ද, සිතුවිලි, වේදනා මේවා බාධාවක් කරගන්නේ නැතුව මේ කයේ අරමුණ ඇසුරු කරන්නේ. ඒවා බාධාවක් කරගත්තොත්, ඒ ආකල්පයෙන් බැලුවොත් ඒව දිහා ඒවා තව තව බාධා වෙන්න පටන් ගන්නවා. තව තව කරදරයක් වෙන්න පටන් ගන්නවා. ඇයි? අපේ ඒවට තියෙන ද්වේෂය නිසා. ඒවට තියෙන අකමැත්ත නිසා. ඒ අකමැත්ත අපේ අවධානය දැහැගන්න එක ආකාරයක් අරමුණට. කැමැත්ත අපි හිතන්නේ අපේ කැමැත්ත තමයි අරමුණකට අවධානය දැහැගන්නේ කියලා. කියන්නේ අපි යම්කිසි අරමුණකට කැමැති නම් ඒ අරමුණ විසින් අපේ අවධානය ගන්නවා. ඒ අරමුණ දිහාවට. අපි එහෙමනේ හිතන්නේ. දැන් යම්කිසි අරමුණකට අපි අකමැති නම් ඒ අකමැත්ත විසිනුත් අපේ අවධානය ඒ අරමුණට දැහැගන්නවා. අරමුණ විසින් දහ ගන්නව නෙවෙයි ඇත්තටම. අපේ අවධානය ඉබේමයකට යනවා අපේ තියෙන අකමැත්ත නිසා. දැන් 1000ක් සෙනග ඉන්නකොට කවුරු හරි කෙනෙක් කැමති නම් ඒ කෙනා දිහාම අපිට බලන්න හිතෙනවනේ. ඒ කෙනාගේම කටහඬ අපිට අහන්න හිතෙනවනේ නේ. ඒ කෙනා ගැනම අපි හිතන්න පටන් ගන්නවනේ. ඒ වගේමයි උතන කවුරු හරි අකමැති කෙනෙක් ඉන්නවා නම් අර 1000ක් සෙනග මැද අනේ 99 99ම අපිට ප්‍රශ්නයක් නෑ. අර ඉන්න කෙනාම තමයි මතක් වෙන්නේ. ඒ එන කෙනාගේම අඩුපාඩු ගම් ආකාර වෙච්ච සිද්ධියක් මතක් කරගෙන අපි එතකොට යාම ආකාරي කතා කරත් අපිට ඒක හොඳට දැනෙන්න පටන් ගන්නවා. ඒ සෙනඟ 17 අනිත් අය කතා කරන්නේ අපිට එච්චර ගානක් නෑ. අර මිනිස්සයමයි පේන්නේ. එතකොට අන්න එහෙම අපේ අවධානය ඇදලා ගන්න ගතියක් තියෙනවා අර අපි අකමැති අරමුණු විසින්. ඔය කැමැති අකමැති දෙකොල්ලා. කැමැති අරමුණු විතරක් නෙවෙයි. එතකොට අපි සතිමත් වෙනකොට උදාහරණයක් විදිහට ආනාපානය අසුරු කරනකොට ඒ අසුරු කරන්න බාධාවන් විදිහට අපි සලකන ශබ්ද හෝ සිතුවිලි හෝ වේදනා අන්න ඒවා බාධාවක් වෙන්නේ ඒක එක් එක්කිනාට ඇත්තටම සාපේක්ෂයි. සමහරුන්ට ශබ්ද තමයි වැඩිපුර බාධා වෙන්නේ. සමහරුන්ට සිතුවිලි තමයි වැඩිපුර බාධා වෙන්නේ. සමහරුන්ට වේදනා. ඉතින් වේදනාව වලටම තමයි චෝදනාව. ඉතින් ඒ අපි ප්‍රතික්ෂේප කරන්න හුරු වෙච්ච විදිය. කියන්නේ අපි කරදර විදියට සලකන දේ තමයි අපිට ඇත්තටම කරදරයක් වෙන්නේ. හැමදේම නෙවෙයි. ගානුන ගොඩාක් තියෙනවා. සමහර කෙනෙක් ශබ්ද කොච්චර තිබ්බත් ගානක් නැහැ. ඒකට ප්‍රශ්නේ තියෙන සිතුවිලි. සමහර කෙනෙක්ට ශබ්ද සිතුවිලි මොනවද තිබ්බත් ගානක් නැහැ. මොකක් හරි කුංචි වේදනාවක් හරි දැනුනොත් ඒකට අඬා හො ගන්න පටන් ගන්නවා. ඉතින් ඒක චරිතානුකූලයි. අපි හුරු වෙච්ච විදිය. එතකොට ඒ සතිමත් වෙනකොට අපිට ඔක තේරුම් ගන්න පුළුවන්. අපිට ඔක දකින්න පුළුවන්. මම මොනාටද වැඩිපුර ප්‍රතික්‍රියා කරන්නේ? මම මොනාටද වැඩිපුර අකමැති? සහ අපිට ඒක කියව ගන්න පුළුවන් මගේ මේ තියෙන අකමැත්ත නිසා තමයි මගේ මේ තියෙන ද්වේෂය නිසා තමයි මේ අරමුණු නැවත නැවත ඇවිල්ලා මට කරදර කරන්නේ. ඒක අපිට ලැබෙන පාඩමක්. අතිමත් වෙනකොට. ඒකට මේ පාඩම ඉගෙන ගන්න නැතුව අපිට ඉස්සරහට යන්න බෑ. ගියත් ඒක කොයි වෙලාවෙ හරි ඇවිල්ලා අපිට කරදර කරනවා. ඒකට අන්න ඒ දැක්ම වෙනස් වෙන එක. ඒකට අපි ටික ටික ටික ටික එතන ධර්ම වෙනස් කර ගැනීමක් සිදු කරනවා. එතකොට කියනවා සද්දයක් නම් කඩදර කරන්නේ තමන්ට බාධාවක් විදියට තේරෙන්නේ. ඒ සද්දෙහිම තියෙද්දි සද්ද නවත්තන්න හදන්න නැතුව බලන්න අරමුණ තේරෙනවද කියලා. ආනාපානෙ මට අසුරු කරන්න පුළුවන් මේ සද්දේ අතරේ. සද්ද ප්‍රතික්ෂේප කරන්නේ නැතුව සද්දෙහිම තියෙනවා. සද්ද ඇහෙන අතරේ අරමුණ මට දැනගන්න පුළුවන්ද? දැන් මම මේ කතා කරන මේ සද්ද ඇහෙනවා. මම මේ කතා කරනකොට ඔයගොල්ලෝ වැඩෙන හුස්ම දැනගන්න පුළුවන් දෙ බැරිද? සතිකම වැටෙන හුස්ම නම් අල්ලගන්න ටික අමාරුයි කියලා. නමුත් ඉඳගෙන ඉන්නවා කියලා ඉරියව්ව දැනගන්න පුළුවන් මම ඉඳගෙන ඉන්නේ කියලානේ. ඒක හැමෝටම පුළුවන්. ඒතකොට ශබ්දයක් ඇහෙනකොට හුස්ම අල්ලන්න බැරි නම් බලන්න මම ඉඳගෙන ඉන්න එක මට තේරෙනවද? ඒකට කය ඇතුලේ හිත. ඒතකොට අපි බලන්නේ අර සද්ද දිහා ගැටෙන ආකල්පයෙන් නෙවෙයි. සද්ද තියෙනවා. හැබැයි සද්ද දිහා බලන්නේ සද්දෙත් එක්ක ගැටෙන ආකල්පෙන් නෙමෙයි. මේ සද්ද අතරේ මට පුළුවන් භවනා අරමුණ ඇසුරු කරන්න. කය ඇසුරු කරන්න. අන්න ඒ විදිහට බැලුවොත් අර අපි දකින්න කොහොනේ පුංචි වෙනසක් සිද්ධ වෙනවා. එක සැරේ සිද්ධ වෙන දෙයක් නෙවෙයි. ක්‍රමයෙන් සිද්ධ වෙනෝයි වෙනස. ආකල්පමය වෙනසක් සිද්ධ වෙනවා. අන්නේ ආකල්පමය වෙනස අපි තේරුම් ගත්තොත් අපිට ටික ටික තේරෙන පටන් ගන්නවා මේ සියලු අරමුණු කෙරෙහි අපිට අපේ ආකල්පය වෙනස් කරගත්තොත් මේ අරමුණ අසුරු කරන විදිහේ වෙනසක් සිද්ධ වෙනවා. ඒක මූලික පාඩමක් අපි සතිපත් වෙනකොට ලැබෙන ඒ පාඩම ලැබෙන්නේ අපිට සද්ද වේදනා සිතුවිලි තිබුණොත්. ඒව නැතුනොත් නෙවෙයි. අපි හිතනවා අද නැත්තම් හරි ෂෝක් කියලා. අද නැත්තම් ෂෝක් තමයි මුලදී. මුලදී අරමුණ අල්ල ගන්නකම්. මොකද යම් ප්‍රමාණයකට හරි මේ අරමුණ අල්ල ගන්න නැතුව මේක කරන්න බෑනේ. අරමුණක ප්‍රතිස්ථාව ලබා ගන්න එක අපි කරගන්න ඕන මුලින්. හැමෝටම අත්‍යවශ්‍ය දෙයක් නෙවෙයි ඒක. නමුත් බොහෝ දෙනාට අපි බොහෝ දෙනාට ඒක අවශ්‍යයි. අරමුණක ප්‍රතිස්ථාවක් ලබා ගන්න එක. කෙලෙස් තමයි අරමුණ කියන්නේ කෙලෙස් භාගතිනාද කියලා තියෙනවා. මේ සියලු අරමුණු කෙලෙස්. හැබැයි සාපේක්ෂව කෙලෙස් අඩු අරමුණක්. අනිත් අරමුණ තරම් කෙලෙස් නැහැ. අපේ භාවනාවට ගන්න අරමුණ. ඒක විතරක් අරගෙන අපි අසුරු කරොත් මේ සිද්ධ වෙන ක්‍රියාවලිය දකින්නේ නැතුව මේ ආකල්පමය වෙනස් වීම තුළින් මේ අරමුණ අසුරු කරන විදිහේ වෙනසක් සිද්ධ වෙනවා කියන එක දකින්නේ නැතුව අපි මේක අසුරු කරොත් ඒක හුදු සමත අරමුණක් විතරක් වෙනවා. නමුත් මේ සමතයක් තියෙන හැම තැනකම විපස්සනාවක් තියෙනවා. අපිට දකින්න පුළුවන් තේරුම් ගන්න පුළුවන් විශේෂ දැක්මක් තියෙනවා. ඒ දැක්ම තමයි මේ අරමුණ දිහා බලන ආකාරය අනුව අරමුණ Tamanට වැටෙන ආකාරය වෙනස් වෙනවා කියන එක. දැක්ම එක පොඩ්ඩක් ඇන්ගල් එක වෙනස් කරන්න තියෙන්නේ. එහා බලන ආකාරය වෙනස් කරන්න තියෙන්නේ. ඒකට කියන කුසලතාවය කියලා කුසලයේ කියලා. ඒ කුසලයේ අපිට දියුණු කරගන්න පුළුවන්. අපේ දක්ෂතාවය අපිට ඇති කරගන්න පුළුවන්. මේ අරමුණ ඇසුරු කරනකොට මේ ආකාරයෙන් බැලුවම මෙතන කෙලෙස් හට ගන්නවා. මේ ආකාරයෙන් බැලුවම කෙලෙස් හට ගන්නෑ කියන එක. ඒක ඉතින් දකින්න කාලයක් යන වැඩක්. ඒවත් එක හැප්පිලා ප්‍රායෝගිකවම හැප්පෙන්නත් ඕන. ඒ දෙන්නත් ඕන. ප්‍රායෝගිකව යෙදෙනකොට අපිට ඒකේ ක්‍රමවේද ටික ටික ටික ටික අහුවෙන්න පටන් ගන්නවා. අහුවෙන්නේ වර්ධින තැන් වලින්. හරියන තැන් වලට වඩා වර්ධින තැන් වලින් තමයි අපි ඉගෙන ගන්න. ඒ නිසා භාවනාවේදී කවදාවත් බලාපොරොත්තු වෙන්න එපා මේ කරදර නැති වෙයි කියලා. බාධක නැති වෙයි කියලා. ඒ වයින් තමයි අපි ඉගෙන ගන්නෙ. එතකොට ඔන්න ඔය විදිහට මේ සමතයයි සමත අරමුණ නිසා තමයි අපිට මේ මේ කාරණේ තේරුම් ගන්න පුළුවන් වෙන්නේ. හැබැයි එතන සමතෙන් විතරක් වැඩේ වෙන්නේ නැහැ. එතන විපස්සනාවත් අපි තේරුම් ගන්න ඕන. සිද්ධ වෙන විපස්සනාවකුත් තියෙනවා. ඒක කෙනෙක් මේ අරමුණටම කැමති වෙලා අරමුණේ ගොඩාක් ඇසුරු කරන්න දක්ෂ වුණොත් ඒ අරමුණ ඇසුරු කිරීමේ දක්ෂතාව වෙන දෙක අපි සංසාරයේදීලා වෙන්න පුළුවන්. සංසාරය ඇසුරු කරලා ඇසුරු කරලා ඒක දක්ෂ වෙලා දැන් අපේ අරමුණේ ලොකු දක්ෂතාවයක් තියෙනවා නම් අසුරු කරන සමත අරමුණේ අර ටික ඉගෙන ගන්න බෑ අපිට. ඉතින් අපි සමතේට ගොඩාක් බරයි නම් අර ටික ඒ අවස්ථාවේ ඉගෙන ගන්න බෑ. ඒකට අවස්ථාවක් හදෙනවා. අවස්ථාවක් හදෙනවා ඒක තේරුම් ගන්න. නමුත් මේ මම මේ කියන්නේ අරමුණ අසුරු කරන්න අපි ඒ තරම් දක්ෂ වුණ නැහැ කියලා. කියන්නේ අපිට ලොකු සමතයක් තිබුණ නැහැ කියලා අපි කිසිම කෙනෙක්ට බාධාවක් නැහැ ඉස්සරහට යන්න. ඒක තේරුම් අරගෙන එතන තියෙන ඒ ඒ අභියෝගේ බාරගත්තොත් ඒ අභියෝගය තුළින් අපිට පාඩමක් ඉගෙනගෙන ඉස්සරහට යන්න පුළුවන්. එතකොට එයා ටිකක් විපස්සනාවට බර කෙනෙක් බවට පත් වෙනවා. සමතේ නැත්තම් අපි ඒක යෙදෙනවා නම් අතාරින්න නැතුව එතකොට අර පහසුව නැහැ. හැබැයි ඒ අවදානමත් අඩුයි. එයා යෙදෙනවා නම් කොහොම හරි දත කාගෙන කොහොම හරි කරගෙන යනවා නම් එයාට තියෙන අවදානම හරි අඩුයි. අර සමතේට ඇලිලා මේ විපස්සනාව තේරුම් ගන්න තියෙන හැකියාව වැඩි. එතකොට ඔන්න දෙආකාරයක් තියෙනවා. අරමුණක මේ කෙලෙස් හට ගන්න ආකාරය සහ කෙලෙස් හට නොගන්න ආකාරය අපිට තේරුම් ගන්න පුළුවන්. හට නොගන්නව නෙමෙයි කෙලෙස් හට ගන්න බව අඩු වෙන. අඩු වැඩි වෙන ආකාරය ওই විදිහට තීරණය වෙනවා. එතකොට දැන් අපි කිව්වා මේ නිමිත්තක් ඇතිකල්හි මෙතන භාගතුනාහි පෙන්නන්නේ ඇතිකල්හි කෙලෙස් ඇති වෙනවා කියලානේ. එතකොට නිමිත්ත ඇති කාලේ කෙලෙස් ඇති වෙනවා නම් ඒ නිමිත්තම පාවිච්චි කරලා අපිට කෙලෙස් නැති කරන්නත් පුළුවන්. කෙලෙස් නැති වෙන ප්‍රතිපදාවකට එන්න පුළුවන්. නිමිත්තක් ඇති කාලේ කෙලෙස් ඇති වෙනවා කියලා කිව්වම මේ සියලු නිමිති ප්‍රතික්ෂේප කරන්න අවශ්‍ය නැහැ. එහෙම කරන්නත් බෑ. ඒ නිසා තමයි අපි ওই වගේ නිමිත්තක්ම පාවිච්චි කරලා අනිත් නිමිති වලින් නිදහස් වෙන්නේ. අනිත් කෙලෙස් වලින් නිදහස් වෙන්නේ. ඒක භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා එක්තරා විදිහක මේ තණ්හන් නිස්සාය තණ්හම් පහතබ්බෝ කියලා තණ්හාව පාවිච්චි කරලා එක තණ්හාවක් පාවිච්චි කරලා ඊට වඩා ලොකු තණ්හාවක් පහතබ්බෝ 70කින් තියෙනවා 70කින් තියෙනවා අනිත් තණ්හාවක් ලොකු තණ්හාවක් පුංචි තණ්හාවක් පාවිච්චි කරලා මොකද්ද අපි පාවිච්චි කරන පුංචි තණ්හාව අපිට පැහැදිලිව තේරෙන දේ තමයි මේ හුස්ම ඇසුරු කරනකොට මේ මහා ලොකු තණ්හාවක් ඇලීමක් ගැටීමක් ඇති වෙන්නේ නැහැ. ඥාන එක අපි පාවිච්චි කරනවා. එහෙම ඇති වෙන නිකලෙස් බව මේ නිමිත්ත මත රඳා පවතිනවා. ඒකත් අපි තේරුම් ගන්න ඕන. අපි අරමුණක් ඇසුරු කරගෙන ඒ වගේ කෙලෙස් අඩු ස්වභාවයක් ඇති කරගත්තොත් ඒ කෙලෙස් අඩු ස්වභාවයේ නිමිත්ත මත රඳා පවතිනවා. මේ නිමිත්ත නැති වෙනකොට අපිට ඒ ස්වභාවය නැති වෙනවා. ඉතින් ඒ නිසා නිමිති කියන්නේ ඒවා සදාකාලික පවතින්නේ නැහැ නේ. ඇති කරගන්න ස්වභාවය සදාකාලික පවතින්නේ නැහැ. ඉතින් ඒ නිසා ඒ වගේ ස්වභාවයක ප්‍රතිෂ්ඨාව ලබන එකේ තරම් සුදුසු නෑ කියලා භාගතුනාලි දේශනා කරනවා. ඒක තමයි පෙන්වන්නේ මේ සියල්ල අනිත්‍යයි කියලා. අපි කෙලෙස් අඩු ස්වභාවයක් ඇති කරගත්තත් නිමිත්තක් පාවිච්චි කරලා අසුරු කරලා ඒ ස්වභාවය අපිට දිගට පවත්වන්න බෑ. නිමිති දිගට පවතින්නේ නැහැ. ස්වභාවය දිගට පවතින්නේ නැහැ. උදා අනිස්ථානේ තරගුණ ඇවිල්ලා දැන් කියනවනේ අර මන් දන්නේ නැහැ. අධ්‍යක්ෂ කරන්නේ නැහැ. හැබැයි බ්‍රහ්ම ලෝකේ ඉන්න බ්‍රහ්මයෝ මේ කාලෙකදී මේ පෘථිවිය විනාශ වෙනවා කියනෝනේ. පෘථිවිය ඔක්කොම ගිනි අරගෙන විනාශ වුණාට පස්සේ ඔක්කොම බ්‍රහ්ම ලෝකයට යනවා කියනවා. බ්‍රහ්ම ලෝකෙට ගියාට පස්සේ කාලයක් යනකොට නැවතේ බ්‍රහ්මයෙන්ට හිතක් පහළ වෙනලු මේ පෘථිවිය තිබ්බනම් මේ පෘථිවිය තිබ්බනම් කියලා හිතක් පහළ වෙන්නේ කාමය තිබුණා නම් හොඳයි කියලා. කාමයට ටික ටික ටික ටික කැමැත්ත ඇති වෙනවා. ඒ කැමැත්ත වලින් තමයි නැවත පෘථිවිය ඇති වෙන්නේ. ඒ චේතනාව විසින්. ඒක තමයි Hindu ආගමේ වෙනත් ආකාරයෙන් ආකාරයකින් කියන්නේ මේ මහා බ්‍රහ්මයා මැව්වා කියලා. ඇත්ත කතාව. බ්‍රහ්මයාට චේතනාව ඇති වෙනවා මේ පෘථුවිය තිබ්බනම් කියලා. මේ වගේ ලෝකයක් තිබ්බනම් කියලා කාමයෙන් මිදෙන්න පුළුවන්. ඒ චේතනාව විසින් තමයි මේක නැවත ඇති වෙන්නේ. අපේ මේ මේ ඇති අපේ චේතනාවන් වලට කරන්න බැරි දෙයක් නැහැ. ඒක දක්ෂ වුණොත් ඔය නිර්මාණ රාති දෙවියන්ට තියෙන හැකියාවත් ඒකනේ. නිර්මාණ කරන්න පුළුවන් හිතුව පමණින්. ඒ පරිනිම්මිත වාස වර්තය කියන්නේ අර නිර්මාණ කරන්නේ ඔක්කොම ඇවිල්ලා වසංගයේ පවත්වනවා. ඊාවේ නිර්මාණ කර කර ඉන්න වසංගයේ පවත්වනවා. එතකොට මේ ලෝකේ නිර්මාණය වෙන්නේ අපේ හිතෙන්ම තමයි. අපේ චේතනාවන්ම තමයි. එතකොට අන්නේ ඒ අපි ඇති කරගන්නේ චේතනාවන් වලින් ඇති කරගන්නේ ලෝකේම අපි හිර වෙනවා. එහෙනම් අපිම හදාගන්න නිමිති. අපේ චේතනාවන් වලින්ම ඇති වෙන්නේ නිමිති. දැන් අපිම හදාගන්නේ නේ ෆෝන් එහෙම දැන් මේ අබ්බැහි වෙනවා කියලා කෑ ගහන්නේ අපිම හදාගත්තේ වනේ නේ. අපිම හදාගෙන අපිම මේ වැඩ අබ්බැහි වෙනවා. ඉතින් අමතම සෙල්ලමක් මෙතන තියෙන්නේ. ඒ නිමිති ඒ විදිහට අසුරු කරනකොට අර ඒවයි තියෙන මේ මේ අබ්බැහි වෙන අබ්බැහි වෙන එක තමයි ඇත්තටම ප්‍රශ්නේ. ඒතර මේ අබ්බැහිය තේරුම් අරගෙන අබ්බැහියෙන් නිදහස් වෙන එක අබ්බැහියෙන් පැත්තකට වෙන එක ඔන්න ක්‍රමානුකූලව ওই විදිහට සිද්ධ කරගන්න පුළුවන්. ඒකට අබ්බැහි වෙන්න ප්‍රතිපදාවක් තියෙනවා නම් අබ්බැහියෙන් නිදහස් වෙන්න ප්‍රතිපදාවක් තියෙනවා. ඒක තමයි අපි නිමිත්තක් පාවිච්චි කරලා ওই විදිහට අර අබ්බැහි වෙන්න අපි නිමිති පාවිච්චි කරා නම් අබ්බැහියෙන් නිදහස් වෙන්නත් ওই විදිහට නිමිත්තක් පාවිච්චි කරනවා. හැබැයි ඒ ඇති කරගන්න ස්වභාවය ඒ කෙලෙස් අඩු ස්වභාවය නිමිත්ත මත රඳා පවතිනවා. ඒක දිගට පවතින්නේ අර කලින් කිව්වා වගේ බ්‍රහ්මයට නැවත කාමය හිතේ ඇති වුණා වගේ ඇති වෙලා මේ ලෝකේ පවා හටගත්තා වගේ එහෙම කියන මන් දන්නේ මේවා. හරියටම එහෙම කියලා නමුත් එහෙම තමයි විස්තර වෙන්නේ. ධර්මයේ විස්තර වෙන්නේ එහෙම. ඒ වගේ අර අපිට මේ මේ නිමිති අපි හදා ගන්නවා. කියන්නේ අපිට කෙලෙස් ඇති කරගන්න ඕනුනාම නැවත කෙලෙස් ඇති කරගන්න අවශ්‍යතාවය ඇති වුනාම අපි මොන විදිහකින් හරි ඒව හදා ගන්නවා. අවශ්‍ය නිමිති ටික අපි හදා ගන්නවා. අර වොමනාව විසින්. අර කාමයේ ඡන්දේ විසින්. කාමයේ ඇති කරගන්නවා. කාමයේ ඇති කරගන්න අවශ්‍ය වටපිටාව අපි දකස් කරගන්නවා. ඒක තමයි කරන්නේ. ඒක තමයි ඔය YouTube වල වෙලා තියෙන්නේ. ඒක තමයි මේ social media වල වෙන්නේ. ඉතින් ඒක මිනිස්සුන්ගේ අවශ්‍යතාවය. එහෙම නැත්නම් ඔය නිකන් ඉබේ ඇති වෙන ඒවා නෙමෙයි අපි මේ චෝදනා කරාට. අපේම අවශ්‍යතාවය. අපි කාගේත් අවශ්‍යතාවය තමයි එතන ඒ සකස් වෙලා එන්නේ. ඒ නිමිත්ත මත රඳා පවතින්නේ නැතිව ඇති කරගන්න පුළුවන් ශික්ෂාවකුත් තියෙනවා. අර කිව්වනේ ඒවයින් අයින් වෙන්න, හැබැයින් අයින් වෙන්න අපිට නිමිත්තක් පාවිච්චි කරලා ශික්ෂාවක් ඇති කරගන්න පුළුවන් කියලා. ඒ වගේම තවත් ශික්ෂාවක් තියෙනවා නිමිත්ත මත රඳා පවතින්නේ නැති ඒක තමයි අර දැක්ම වෙනස් කළ නිමිත්ත දිහා බලන ආකාරය. විශේෂ නිමිත්තක් නෙවෙයි ඕනම නිමිත්තක් කොහොමද ඇසුරු කරන්නේ කියන එක වෙනස් කිරීම තුළින් ඒ කෙලෙස් ඇති වෙන ආකාරය අපිට වෙනස් කරගන්නත් පුළුවන්. ඒක අපි ප්‍රතිපදාවකදී බලන්නේ කෙලෙස් ඇති වෙන ආකාරය අවම කරගන්නනේ. අම මොකද කොහොමද තින්නේ කෙලෙස් ඇති වෙන පැත්තේ. ඒකට තමයි අපි අත්දැහි වෙලා තියෙන්නේ. ඒකට අපිට ප්‍රධාන වශයෙන් අවශ්‍ය වෙන්නේ මේ අධ්‍යයනය නිදහස් වෙන්න. ඒකට අපි කියන යෝනිසෝ මනසිකාරයක් ඇති කරගන්නවා කියලා. යෝනිසෝ මනසිකාරයක් ඇති කරගන්න එක යෝනිසෝ මනසිකාරය ඇති වෙන අරමුණක් පාවිච්චි කරලා කරන්නත් පුළුවන්. කෙලෙස් අඩුවෙන් ඇති වෙන අරමුණක් පාවිච්චි කරලා කරන්නත් පුළුවන්. ඒ වගේම ඒ අරමුණ දිහා බලන විදිය වෙනස් කිරීම තුළින් යෝනිසෝ මනසිකාරයක් ඇති කරගන්නත් පුළුවන්. ඔන්න ඔය දෙක තමයි තියෙන ප්‍රධාන වශයෙන්. ඒකට අපිට ඒව එහෙම බෙදන්න බෑ. මේව මේ ඉරි ගහලා බෙදලා හරියටම මේ සමතේ මේ විපස්සනාව කියලා එහෙම වෙන් කරන්න බෑ. ඔය සමතේකට හරි විපස්සනාවකට හරි මොකක් හරි කියලා අපි මේ සමත භාවනාවක් හරි විපස්සනා භාවනාවක් කියලා හරි අපි නිකන් එක එක ලේබල් කරනවානේ. මොකක් හරි කියලා ඔක කොතනින් හරි පටන් ගත්තම ওই දෙයට වෙනවා. ටික ටික හරි වෙනවා. අන්තිම කෙලවරට යනවාන වෙනවා ඒක වෙනම දෙයක්. නමුත් ටික ටික හරි වෙනවා. සමතේ තියෙන කෙනාට අනිවාර්යෙන් යම් ආකාරයක හරි විපස්සනාවක් වෙනවා. විපස්සනාව තියෙන කෙනාට ආයේ සමතයක් ඒකාන්තයෙන්ම සිද්ධ වෙනවා. ඒකාන්තයෙන්ම සිද්ධ වෙනවා. අමතේ තියෙන කෙනාට විපස්සනාව හරියට වෙනවාද කියලා එහෙම නිශ්චිතව කියන්න බෑ. එතකොට අපි බොහෝ දෙනාට බොහෝ දෙනාට මුලින් ශික්ෂාව ඇති කරගන්න එනත යෝනිසෝ මනසිකාරයක් ඇති කරගන්න නිමිත්තක් අවශ්‍යයි. එතකොට ඔන්න ඔය නිමිත්තෙන් කොහොමද අපි මේ නිමිත්ත පාවිච්චි කරලා ශික්ෂාවක් ඇති කරගන්නේ? ඒක සලකා බැලුවොත් අපිව දන් දෙනවා, සීල රකින්නවා, භාවනා කරනවා හැම හැකින්ම තියෙන ඒ ශික්ෂාව ඇති වෙන එක. ඒක අපි සාමාන්‍යයෙන් කෙලෙස් ඇති වෙන නිමිති අසුරු කරන එක අපි කියනවා අපුඤ්ඤාවි සංඛාර කියලානේ. කෙලෙස් ඇති වෙන ආකාරයට මේ ලෝකයේ අසුරු කරනවා නම් ඒක අපුඤ්ඤාවි සංඛාරය. කාම ලෝකයේ අසුරු කරනකොට. ඒකට කාමයෙන් අයින් වෙන්න අපි යම්කිසි ක්‍රියාදාමයක යෙදෙනවා නම් ඒවට කියන පුඤ්ඤාවි සංඛාර කියලා. ඒතකොට ඒවා මේ ගොඩාක් කලාවට රූප රූප ලෝකෙට තමයි අදාළ වෙන්නේ. ඇත්තටම අපි දානයක් දුන්නා ඒ රූප ලෝකෙට තමයි ඒක රූපේ පැත්තට තමයි නතු වෙලා තියෙන්නේ. දිශාව තියෙන්නේ. මොකද දානේ දෙනකොට අපි අත්හරින්න කාම අරමුණු. කාම අරමුණු අත්හැරියම මේ කාම ලෝකයෙන් ඊළඟට තියෙන රූප ලෝකෙ. නැත්තම් අරූපය. ඒතකොට මේ දිශාවට තමයි නතු වෙන්නේ. ඉතින් රූපේ දිහාවට ඒ නිසා කියන මේ රූප ලෝකේ පුඤ්ඤාපි සංකාර කියලා. කාමයෙන් අයින් වෙන්න කෙනෙක්ගේ අදහසක් ඇති වෙනවා නම් එහෙම නැත්නම් කාම අරමුණක් දන් දෙන්න අදහසක් ඇති වෙනවා නම් ඒක පුඤ්ඤාවි සංඛාරය. මේ පුඤ්ඤාවි සංඛාරයේ හැම වෙලෙම යොමු වෙලා තියෙන රූප ලෝක දිහාවට. ඒ කියන්නේ කාම ගතිය නැති ඔය පඨවි ආපෝ තේජෝ ඒ ගති ලක්ෂණ. ඒ දිශාවට. ඒ අරමුණේ තියෙන මූලිකම ස්වභාවය. දැන් උදාහරණයක් විදිහට අපි අපි ආනාපානෙ ගත්තත් අපි ඒක මේ රූප අරමුණක් කියලා කිව්වට අපි මුලින් අසුර කරන්නේ ඒක කාම අරමුණක් විදිහට. කියන්නේ හුස්ම කියලා කිව්වම ඒක ඇත්තටම කාම අරමුණක්. හැබැයි හුස්මේ තියෙන හුස්ම ගතිය අයින් වෙලා හුස්මේ අර පඨවි ආපෝ තේජෝ රස්න සීතල ගති ලක්ෂණ අන්‍යව ප්‍රකට වෙනකොට තමයි ඒක රූපේ පැත්තට ටික ටික ටික ටික යන්නේ. මුලින් තියෙන්නේ අපි කාගේ හරි හුස්මක් ඇදෙනොත් අපි ඒකට දැනෙනවනේ නේ විශේෂයෙන් විරුද්ධ පාර්ශවයේ කෙනෙක්ගේ හුස්මක් වැදුනොත් එහෙම. ඒකේ කාම අරමුණක් හුස්ම. නමුත් ඒකට අපි හොඳට ලං වෙලා බැලුවොත් අර ආස්වාද ප්‍රස්වාස විදියට ඒ වැටෙන හුස්මට හොඳට ලං වෙලා බැලුවොත් ඒකේ තියෙන රූපමය ගති ලක්ෂණ මතුවලා තියෙනවා. ඒක ඒකට අර කාම ගති ලක්ෂණ නෑ. නමුත් ඒ ඇස් පියාගෙන ඉන්නකොට කාගේ හුස්මක් ඇදෙනොත් ඒක බොහොම දුරදී කියලා කාමයේ ඇති වෙන මට්ටමට එන්න පුළුවන්. ඒකට ඒක මේ අරමුණේ තියෙන දෙයක් නෙමෙයි මේ කාමයේද රූපයේද කියන එක. අරමුණේ නෑ කියලා කියන්නත් බෑ. ඒ අරමුණ තුලින් අපිට ඇති වෙන්න පුළුවන් කාමයේ ඇති වෙන්නත් පුළුවන් කාමයේ ඇති නොවේ රූපයේ මේ මට්ටමට රූපය ඇති වෙන විදිහට ඒ දිහා බලන්නත් පුළුවන්. ඒතර අර අරමුණ දිහා සමීපව බලනකොට ඒක ක්‍රමක්‍රමයෙන් ක්‍රමක්‍රමයෙන් සමතයක් ඇති වෙන තැනට එහෙම නැත්නම් ඒකේ රූපමය ගති ලක්ෂණ මතුවලා එන ආකාරයට අපි බලනවා. අන්නේ බලන එක තමයි යෝනිසෝ මනසිකාරය කියලා කියන්නේ. ඒ කියන්නේ අරමුණේ මුලට යන විදිහට අපි මනසිකාරය පවත්වනවා. අරමුණ මතුවෙන විදිහට නෙමෙයි. අරමුණ වැවෙන විදිහට නෙමෙයි. අරමුණ ටික ටික ටික ටික ටික ටික වැවෙන ගතිය අඩු වෙලා අරමුණ තැම්පත් වෙන විදිහට. එහෙම නැත්නම් අරමුණ ගෙවිල යන විදිහට. අරමුණ වැය වෙලා යන විදිහට අපි ඒ දිහා බලනවා. ඒක ආනාපාන දිහා දෙවිදිහටම බලන්න පුළුවන්. ඒක දැනගෙන බලනවා නම් ඒක විපස්සනාවක්. ඔය සිද්ධ වෙන වෙනස දැනගෙන දැකගෙන බලනවා නම් ඒක දන්නේ නැත්නම් ඔය සමතයක් විදියට ඔකට කැමති වෙලා හරිෂෝක් කියලා එහෙම බලන්නත් පුළුවන්. ඉතින් කොහොම හරි වෙන්න එකම දෙයක්. ඒකට ආනාපානේ ඇසුරු කරගෙන ඉන්න ඉන්න ඉන්න ඉන්න ඒකේ තියෙන අර රූපමය ගති ලක්ෂණ මතුවෙනවා. ඒක දන්දෙන කොටත් එන්නේ ඕකයි. දන්දෙන කොට අපි කාම අරමුණු අපිට පහස වෙදෙන්න තියෙන මේ කාමාරමුණ අපි තව කාට හරි දෙනවා. ඒතරේ දෙනකොට වෙන්නේ කාමයේ අතහැරීම. ඒක යොමු වෙලා තියෙන රූපයේ දෙසට. උත කාමයෙන් වෙන්වීමක්. සීලෙදිත් ඒකයි තියෙන්නේ. සීලේදී අපිට මේ කාමය ඇති කරගන්නේ නෙවෙයි සත්තු මරන්නේ, හොරකම් කරන්නේ, වැරදි කාම සේවනයේ දෙන්නේ, බොරු කියන්නේ ඔක්කොම කරන්නේ මේ කාම ලෝකෙ ඉන්නකොටනේ ඔය තියෙන්නේ. උරුම දිහා බලාගෙන බොරු කියන්න බෑනේ නේ. පුළුවන්. බොරු කියන්න බෑනේ. හොරකම් කරන්නත් බෑ. ඉතින් එතකොට මේ ඔක්කොම තියෙන මේ කාමාරමුණුත් එක්ක. ඒතකොට මේ හුස්මත් එක්ක ඉන්නවනම් එහෙම නැත්නම් සක්මනක ඉන්නවනම් සතු මැරීමක් නැහැ. මං කියන්නේ චේතනාවෙන්. චේතනාවෙන් සතු මැරීමකුත් නැහැ, හොරකම් කිරීමකුත් නැහැ. වැරදි කාමදේවණයදීම බොරු කීම ඔය මොකක්වත් නැහැනේ. ඒකට එතන සීලය සම්පූර්ණයි. ඉතින් අපි මේ සීල් සමාදන් වුණත් නැතත් සක්මනකට එනකොට එහෙම නැත්නම් ඉඳගෙන හය දැනෙන දැනීමකට හිත තියෙනකොට සීලය සම්පූර්ණයි. සීලය සම්පූර්ණ නැත්තම් ඔක කරන්න බෑ. ඒක තේරෙන්නේ නැතිකම තමයි ප්‍රශ්නේ. වෙනම සීල සමාදන් වුණත් නැතත් උඩට වෙනකොට සීලය සම්පූර්ණයි. සම්පූර්ණයි කියලා කියන්නේ ඒ වෙලාවට සම්පූර්ණයි. ඒතුළු මගේ යදී සතෙක් මැරෙන්නේ හොරකමක් වෙන්නේ නැහැ කියලා දන්නවනම් දන්නවනම් ඒකත් විපස්සනාව. ඒකෙන් සතුට වෙන්න පුළුවන් අපිට. මේ ඉඳගෙන ඉන්න ටිකේ වෙන මොනවත්ම භාවනා ප්‍රතිඵලයක් ඕනේ නැහැ. තැම්පත් වෙන්න ඕනත් නැහැ. හිත පිට යනවා. සද්දත් ඇවිල්ලා කරදර කරනවා. සීලය සම්පූර්ණයි. ආයේ වෙන දෙයක් ඕනේ නැහැ. උදේනවා අපි ගොඩාක් මහන්සිලා දෙන දාණයට වඩා එතන ලොකු ආනිසංසයක් තියෙනවා. භාගතුනාට පෙරනවා මේ රකින්න සීලය මොනම දානකටවත් සම කරන්න අමාරු වෙන්නේ. මොනම දානකටවත් සම කරන්න බෑ අපි රකින්න සීලය. ඉතින් ඒක දන්නවනම් ඒක දන්නවනම් හිත පිට යනවා කියලා ආඩා වැටෙන්න ඕනද? නෑ. සද්ද ඇහෙනවා එනිසා මට භාවනා කරගන්න බැරි වුණා කියලා ආඩා වැටෙන්න ඕනද? නෑ. ඒක දකින්න නැති එක තමයි ප්‍රශ්නේ. ඉතින් ඒක දැනගෙන, ඒක දැනගෙන ලොකු සාන්නන්ත කියන ඔය බස් එකකට නැග්ගත් බස් එකකට නැග්ගත් ඒ බස් එකේ යන වෙලාවේ මගේ යටින් සතෙක් මැරෙන්නේ නැහැ, හොරකමක් වෙන්නේ නැහැ කියලා ඒක දකින්න පුළුවන් අය අනුමෝදන් වීමක් වෙනවා. දකින්නේ නැහැ නේද? ඒක ඒ පැත්තෙන් දකින්නේ නැහැ. ඒ පැත්තෙන් දකිනවා නම් ඒක අනුමෝදන් වීමක්. ඒ අනුමෝදන් වීමම අපිට මේ නිකන් ඉඳන් නිකන් ඉඳන් පින් කරගන්න කුසල් කරගන්න. මේ පැත්ත දකිනවා නම් එතකොට ඒක ලොකු විපස්සනාවක් වෙනවා. මොකද නොකිරෙන පැත්ත දකින්නේ. හීලේ තියෙන කිරීම තුලින් නෙවෙයි. දානේ නම් අපි වෙහෙසිලා උපේලා දෙන්න ඕන. හැබැයි පින අඩුයි. පින හරි කුසලයේ හරි අඩුයි. සීලයට එනකොට නොකිරීමේ. නොකරන පැත්ත දකින්න විතරයි ඕන. මගේ යන්නේ සතෙක් මැරෙන්නේ නැහැ. මෙතන ඉන්නකොට අපි කාගේවත් අතින් සතෙක් මැරෙන්නේ නැහැ. ඒක දකින්න එක. නැති පැත්ත දකින්න එක. නොකරන පැත්ත දකින්න එක. ඒ අතින් අපි හරිම දුර්වලයි. නැති පැත්ත දකින්න එක. විපස්සනාවේ තියෙන එක. ඒක තියෙනවා නම් ඒ දැක්ම තියෙනවා නම් ඔය මහලුකට මහන්සි වුණේ නැති වුණාට මේ පින් කුසල් කරන්න මහන්සි වුණේ නැති වුණාට ඉබේම වැඩේ සිද්ධ වෙනවා. දැක්මෙන් වෙනස් වෙන්නේ. දැක්මෙන් වෙනස් වෙනවා. ඉතින් අන්නේ දැක්ම ඇති කරගන්න එක ඒකේ බේ වෙන්නේ නැහැ. ඒකට අපි මේ වගේ එකතු වෙන මේ වගේ පරිසරයක් සකස් කරන්න ගන්න ඕන. මේ වගේ සාකච්ඡා කරන්න ඕන. මේ වගේ බණ අහන්න ඕන. ඒ අනුග්‍රහය සිද්ධ වෙන්න ඕන අපිට. ඒයි බේ වෙන්නේ නැහැ. බුදුබණ ඇහෙන්න ඕන. බුදුරේ ලෝකෙ පහළ වෙන්න ඕන. නිකන් වෙන්නේ නැහැ නේ අපි නිකන් හිතයට ඒක වෙන්නේ නැහැ. අපිට මේ අවස්ථාව ලැබිලා තියෙන බුදු කෙනේ ලෝකෙ පහළ වෙලා ඒ ධර්මය අපිට තියෙනවා. ඒ නිසා අපි හැමෝටම මේක හිතන එක අපි කාගේවත් මේ මාන්නක්කාරකම් කියාපාන්න මට තේරෙනවා අනිත් කෙනාට වඩා එහෙම කතන්දරයක් නැහැ. අපි හැමෝටම මේක පණිවිඩය ලැබිච්ච නිසා අපේ වාසනාවට හරි භාගතුන් ආදී ලෝකේ පහළ වෙච්ච නිසා හරි වක්කඩි දෙකකින් එක සිද්ධ වෙනවා. ඒ පණිවිඩය තියෙනවා තාම. ඉතින් එතකොට උන් ඔය අපුඤ්ඤාපි සංඛාරය කියන්නේ අපි අර කාම අරමුණු ඇසුරු කරනකොට සිද්ධ වෙන අපුඤ්ඤාවි සංඛාරය ඒකෙන් අයින් වෙන්න අපිට තියෙන පුඤ්ඤාවි සංඛාරයක් ඇසුරු කරන්න. රූප අරමුණක් ඇසුරු කරන්න. ඒක තමයි අපේ ආනාපානේ හරි නැත්නම් ඇවිදිනකොට පය පොළේ වදින දැනීම ඇසුරු කරන්න උත්සාහවත් වෙමින් කරන්නේ. එතකොට අන්නේ ඇසුර නිසා අර අපුඤ්ඤාවි සංඛාරය වේම අයින් වෙනවා. එහෙම නැත්නම් මේ ඇවිල්ලා බණ අහන නිසා හත්තු මරණක ඉබේම අයින් වෙනවා. හොරකම් කරන එක ඉබේම අයින් වෙනවා. 100 100ක් එකක්වත් සිද්ධ වෙන්නේ නැහැ. ඒක දන්නවනම් අන්න එක දැනගන්න එක විපස්සනාව. හැබැයි කොහොමද වැඩි වෙලා අනුමෝදන් වෙනවද නැද්ද කියන එක වෙනම දෙයක්. ඒක දකින්නවද නැද්ද කියන එක. අන්නේ දකින්න එක ඒක කුසලයක්. ඒක දකින්න එක. කුසලයේ අනුමෝදන් වෙනවා කියලා කියන්නේ ඒ දැකීමෙන් සතුටු වෙන එක. නැති පැත්ත දැකලා සතුටු වෙන එක. අපි දැන් සතෙක් මැරෙන්නේ නැහැ, හොරකම් කිරීමක් වෙන්නේ නැහැ කියලා දැකලා සතුටු වෙන එක. නැති පැත්ත ඉහළින් තැබීම. නැති පැත්ත ගැන සතුටු වීමක්. අපි මේ ඇතිපැත්ත ගැන සතුටුනොත් ඇති දේවල් වලින් සතුටුනොත් ඒ වටේම තමයි අපි නතු වෙන්නේ. පැහැදිලිද? එනේ අපි ඇතිපැත්තෙන්නේ තියෙන දේවල් ටික අල්ලගෙන නේ ඒවයි වටිනාකම් කියාගෙන ඉන්නේ. ඒකට ඒ වටේම තමයි අපි නතු වෙන්නේ. දැන් අපි නැතිපැත්ත දකින්න බලනවා. ඒකට මේ සීලයක සීලයක් අනුමෝදන් වෙන්න නුවණක් තියෙන්න ඕනේ කියලා කියන්නේ ඒකයි. දානයට වඩා නුවණක් තියෙන්න ඕන සීලයක් අනුමෝදන් වෙන. අපි කොහොමද ඉන්නේ අම් ආකාරයක සීලයක. හොරගම් කරන කෙනෙක් වුණා, සත්තු මාරන කෙනෙක් වුණා, තවදී පැය විදි අතරම සත්තු මරන්නේ නැහනේ. අය නැති ටික අනුමෝදන් වෙන්න පුළුවන් නම් ඒ මනසට හැමදාම සත්තු මරන්න බෑ. ටිකටම සත්තු මරන්න බැරි වෙනවා. නැති පැත්ත දකින්නවා. මම දන්නේ වෙනවද නැද්ද කියන එක. 아무 දැක්කොත් නැත්තම් වෙන්නේ අර මරණය ගැන පශ්චාත්තාප වෙවි. එහෙම නැත්නම් ඒකෙන් එක්ක සතුටු වෙනවා නැත්නම් පශ්චාත්තාප වෙනවා. ওই දෙක වෙන්නේ. නමුත් අර නැති පැත්ත දැක්කොත් ඒක හරිම ප්‍රබලයි. පශ්චාත්තාපයත් උදව් වෙනවා තමයි එකෙන් අයින් වෙන්න. නමුත් ඊට වඩා ප්‍රබලයි මේ නැති පැත්ත දකින්න. පශ්චාත්තාපය උදව් වෙන්නේ නැතුව නැති පැත්ත දකින්න තමයි මොන පැත්ත කොයි පැත්තෙන් හරි ගෙනල්ලා මේ මිනිස්යාගේ අනේ ගුණ ටික පෙන්වලා දෙන්න ඕන කවුරු හරි. ඒ වෙනත්නම් මොනවද හැමදාම තවන්ට දේශ කර කර ජීවත් වෙනවා. ඉතින් ඒ නිසා ඒ නැති පැත්ත පෙන්වන එක තේරුම් ගන්න එක එකක්. එතකොට ඔන්න ඔය අපුඤ්ඤාවි සංඛාරයෙන් අයින් වෙන්න අපි පුඤ්ඤාවි සංඛාර අල්ල ගන්නවා. ඒකත් සංස්කරණයක්. හැබැයි සබ්බේ සංඛාර දුක්ඛා කියලා භාවිතනයි දේශනා කරනවා. සියලු සංස්කාර දුකයි. හැබැයි අපි සාපේක්ෂව මේ පුඤ්ඤාවි සංඛාරයක් අල්ලගන්න මොකද අපුඤ්ඤාවි සංඛාර වලින් අයින් වෙන්න. ඒතර අන්න එක තේරෙනවා නම් ඒක ලොකු වටිනාකමක් සමග ප්‍රතිපදාවට. හැමෝටම ලොකු වටිනාකමක්. ඒකට අපි ඒක නැවත නැවත මතක් කරගන්න ඕන. මතක් කරගන්නකොට අපි ඒක හැමතැනම දකින්න පටන් ගන්නවා ටික ටික. ඒකට අපිට වෙන 아무තු දෙයක් උපයන්න දෙයක් නැහැ. මේ දෙන ප්‍රතිපදාවෙන් සතුටු වෙන්න. මෙතන ඇවිල්ලා ඉන්නකම සතුටු වෙන්න කාරණයක්. සාන්නේ විදිහට අපි අපිට අනුග්‍රහ කරගන්න ඕන. ඒක දැක්මෙන් සිද්ධ වෙන අනුග්‍රහයක්. එතකොට පුඤ්ඤාභි සංඛාරය හොඳටම වෙන්නේ එහෙම නැත්නම් අපුඤ්ඤාභි සංඛාර වලින් අයින් වෙන එක හොඳටම සිද්ධ වෙන්නේ භාවනාවේදී කියලා භාවිතුනාගේ පෙන්වලා දෙනවා. ඒක නිසා භාවිතුනාගේ දේශනා කරනවා මේ අසුරක් ගහන මොහොතක් භාවනා කරත් කෙනෙක් දැන් දානයේ ආනිසංශ අපි කියමු මේ අපිට දැනෙන තේරෙන ඉහළම දානයක් තියෙන අපි කොහොමද බුද්ධ කාලේ ඉපදිලා භාගතුන් වහන්සේ මහරහතන් වහන්සේලා ගෙදරට වැඩමවල දානයක් දෙනවා. දානේ ආනිසංස කියනෝනේ කල්ප කෝටි ගණන් ආනිසංස තියෙනවා කියලානේ. බුදු කෙනෙක්ට දානයක් දුන්නා. ඊට පස්සේ භාවිතුනාහ කියන මේ අසුරක් ගහන මොහොතක්. මේ අසුර සද්දේ. මේ මොහොතක් ඔය කේස් නැති අරමුණක හිත තිබුවොත් ඒ ආනිසංස ඊට වඩා ඉහළයි කියලා කියනවා. භාවනාවෙන් ලැබෙන ආනිසංස. ඒක භාවිතුනාහ කියන අර කරන දේවල් ඔක්කොට වඩා මේ ඉඳගෙන ඇඳක පියාගෙන වෙන දෙයක් දිහා බලාගෙන හිටියනම් ඔක්කොම ටික වෙනවා. ඉහළම අතෑරීම. හුස්ම දිහා බලන්න හුස්ම මොහොතකට ඇසුරු කරන්න ගේදර වතු පිළිට ගණන් අරක බාන බුදුහාමුදුරුවෝ පැත්තකින් තියන්න බෑනේ නැද්ද භාවිතුනාහස ගැන හරි හිත හිත අරමුණේ මේ හුස්ම හිත පාත්තන්න බෑ ඒ ඔක්කොම පැත්තකින් තියන්න ඕන අයන කොටසක් පැත්තකින් තියන්න ඕන අකුල් දෙක ගැන හිත හිත හුස්මට හිත තියන්න බෑ අය හොයන වේදනාවක් අල්ලගෙන හුස්මට හිත තියන්න බෑ ඒ ඔක්කොම පැත්තකින් තියන්න මුළු ලෝකෙම අතාරින්න ඕන ලෝකෙම අතාරින්න අපි මේ හුස්ම අල්ල ගන්නවා. ඒකට මේ හුස්ම ඇල්ලීම තුළින් ලෝකෙම අතහැරෙනවා. ඒකට අන්න මුළු කාමයේම අතහැරෙනවා. අරමුණු පදාශයක් අතහැරෙනවා. එතකොට අන්නේ විදිහට මේ ඒක ඉහළින්ම සිද්ධ වෙනවා. අපි අර දාණයෙන් කොටසක්නේ. ආහාර හරි වස්තු දේපල හරි කොටසක් විතරයි අතහැරෙන්නේ. යා කොටසක් අල්ලගෙන අපි. කොටසක් අල්ලගෙන කොටස අපිට පුළුවන් කොටස අතහරිනවා. සීලේදී සියලු කිරීම අපි නවත්තන්නේ නැහැ. නරක දේවල් විතරක් නවත්තනවා. හොඳ දේවල් කරනවා සීලෙදී. වගකීම් යුතුකම් ඉෂ්ට කරනවා. නරක දේවල් අතාරිනවා. සියලු කිරීම නෙමෙයි. භාවනාවට යනකොට භාගතුනාද කියනවා කිරීම පැත්තෙන් නම් සියලු කිරීම නවත්තන්න බලන්න. චිත්ත සංස්කාර තියෙනවා. විතක්ක ਵਿਚාරක් තියෙනවා. නමුත් අඩු ගානේ මේ කායික ක්‍රියාවලේ ඇත්ත පියාගෙන ඇවිල්ලා ඉඳගත්තට පස්සේ කාය සංස්කාර නැහැනේ. හුස්ම නම් වැටෙනවා. නමුත් ඒකත් ටික ටික ටික ටික අපිට ඒ ආවම සංස්කාරයට එන්න පුළුවන්. එතකොට ඔන්න අර අපුඤ්ඤාවි සංඛාර වලින් අයින් වෙලා දැන් පුඤ්ඤාවි සංඛාර වැටෙනවා. ඒක හොඳටම සිද්ධ වෙන්නේ භාවනාවේදී කියලා භාග්‍යතුනාගේ පෙන්වලා දෙනවා. එතකොට මේ පුඤ්ඤාවි සංඛාර වලට ඇවිල්ලා ඒ ආනාපානය අසුරු කරගෙන ඔහොම ඉන්නකොට මොකද්ද ආනාපානට සිද්ධ වෙන්නේ? සක්මනක් අසුරු කරගෙන ඉන්නකොට සක්මනට මොකද්ද සිද්ධ වෙන්නේ? අර දැනෙන එක එන්න එන්න එන්න එන්න දැනෙන ටික ටික ටික ටික ටික අඩු වෙලා යනවා. අඩු වෙලා යනකොට එතන අර තියෙන යම්කිසි සංස්කරණයක් තියෙනවා. ඒකත් ටික ටික ටික ටික අඩු වෙලා යනවා. අන්න ඒ සංස්කරණයේ අඩු වීම. එතකොට අර පුඤ්ඤාභි සංස්කාර ටික ටික අඩු වෙලා ගිහිල්ලා ආනෙන්ජාභි සංස්කාර බවට මට්ටමට යනවා. නොසෙල් වෙන සංස්කාර මට්ටමකට. නොසෙල් වෙන මට්ටමකට. ආනෙන්ජාභි කියලා කියන්නේ නොසෙල් වෙනවා කියන එක. ඊටාම දැන්පස්ස භාවයකට යනවා මේ ආනාපාන ආනාපාන ගෙවම් කරගෙන ආනාපාන දැනෙන ගතිය අඩු කරගෙන ගිහිල්ලා කයත් දැනෙන්නේ නැතුව ගිහිල්ලා නොදැනෙන මට්ටමකට. හැබැයි ඒකත් අරමුණක්. ඒකත් අරමුණක්. ඒකට ඒ අරමුණ ඇසුරු කරන්න අපි ඒ අරමුණ ඇසුරු කරලා ඒ අරමුණ පාවිච්චි කරගෙන අපි ඒ අපුඤ්ඤාවි සංඛාර වෙනුනේ පුඤ්ඤාවි සංඛාර වෙනුනේ දෙකෙන්ම අයින් වෙලා මේ ආනෙන්ජාපි සංඛාර මට්ටමේ අර අරමුණ ඇසුරු කරගෙන ඉන්න හුරු වෙනවා. එතකොට වෙන ලොකුම වාසිය තමයි ආනෙන්ජාපි සංඛාරවලටත් පුඤ්ඤාපි සංඛාරවලටත් අපි හොඳට සංවේදී වෙන්න පටන් ගන්නවා. අපුඤ්ඤාපි සංඛාරවලට කොහොමත් ඒක සිද්ධ වෙනවා. ඒව එනකොටම අපි දකින්න පටන් ගන්නවා. සිවුම් මට්ටමින් අල්ලන්න පුළුවන්. ඔන්න සංවේදී භාවය තමයි ඇති වෙන්නේ. සතිමත් වීම එන්නේ එන්නේ ප්‍රකට වෙන්නේ ඔතනින්. සතිය හොඳට සංවේදී වෙන්න පටන් ගන්නවා. ඒ සංවේදී වෙනකොට ඊට පස්සේ අපි මේ අපුඤ්ඤාපි සංකාර මට්ටමට මතුවලා එනකොට අපිට ඒක කල්ැතුව තේරෙන්න පටන් ගන්නවා. කල්ැතුව තේරෙනොත් අපිට එතන පවතින ආකාරය එහෙම නැත්නම් මෙතන කියනවනේ සියලු අරමුණු නිසා අකුසල් සිද්ධ වෙනවා කියලා භාගතුන් වහන්සේ. අන්නේ අරමුණු අර වැඩිපුර අකුසල් සිද්ධ වෙන අරමුණ ඉදිරිපත් වෙලා එනකොට එතන කල්ැතුව දැකලා පරිස්සම් වෙන්න පුළුවන්. ආන්නේ පරිස්සම් වීම තමයි අපි කියන්නේ සම්පජන්ණය ඇති වෙනවා කියලා. ඒක ටික ටික ඉගෙන ගන්න දෙයක්. ඒ අරමුණු එක්ක හැප්පිලාම ඉගෙන ගන්න දෙයක්. ඒ අරමුණ ඉදිරිපත් වෙලා එනකොට ඒක අපි අතනක් ඉගෙන ගන්නවා. අර ශබ්ද ඇහෙනකොට අපි මුලින් ගැටෙනවා ඒ ශබ්දත් එක්ක. එහෙම නැත්නම් හිතවිලි එනකොට අපි මුලින් ගැටෙනවා. පස්සේ අපිට ගෙඩික මොකද්ද කරන්නේ? නොසලකා හරින්න පුරුදු වෙනවා. සිතේවි වැඩ දෙන වටිනාකම අපි පැත්තකින් තියලා භාවනා අරමුණට වැඩි වටිනාකමක් දෙනවා. ඒකට අරව තිබ්බට ගානක් නැහැ. හද්ද නැතුවනේ. සිතේවිලි නැතුවනේ. ඕන කෙනෙක්ගෙන් අහන්න භාවනා කරන කෙනෙක්ගෙන් මේ හද්ද ඇහෙන්නේ නැද්ද සිතේවිලි නැද්ද කියලා තියෙනවා. අපි ඒකට දෙන වටිනාකමයි අඩු වෙන්නේ. අපි ගොඩාක් වෙලාවට මේ ප්‍රතිපදාවට ආවම ඒකට ද්වේෂය පැත්තෙන් වටිනාකමක් දෙනවා ලෝකෙ. ආන්නේ වටිනාකමයි අයින් වෙන්නේ. ඒකට අන්න ඒ විදිහට අපි ඒ අරමුණු වල ලබන ප්‍රතිෂ්ඨාවෙන් ටික ටික ටික ටික අයින් වෙනවා. ඒකට ඒක අයින් වෙන්න උදව්වක් වෙනවා අර සංවේදීභාවය. ඒ අරමුණු වලට අපි නතු වෙනවා කියලා කල්ැතුව දකින්න එක. අනේ කල්ැතුව දකින්න සංවේදීභාවය ඇති වුණොත් ඒ සතිය ඇති වුණොත් සම්පජාන්නේ ටිකෙන් ටික ඇති වෙන කොහොමද? සම්පජාන්නේ ඇති වෙන ඔය අරමුණු තියෙන්නත් ඕනේ. ප්‍රශ්න ටික තියෙන්නත් ඕනේ. දුක් කරදර ටික තියෙන්නත් ඕනේ. ඉතින් එනකොට අපි කොහොමද මේක දිහා බලන්නේ ප්‍රශ්නයක් නොවන විදිහට. ඒක අපි ටිකෙන් ටික ඉගෙන ගන්න ඕක තමයි කුසලතාවය. ඒක සමතයත් එක පැත්තකින් උදා වෙනවා. සමතයක් අත්‍යවශ්‍ය නැහැ. ආනන්ජ අභිලංකාර මට්ටම අත්‍යවශ්‍ය නැහැ. එහෙම එකක් නැහැ. පාවිච්චිනාද කියන්නේ පස්සම්බයං කාය සංකාරං. කාය සංස්කාර පස්සම්බනේ වෙන මට්ටමට ආවම ඇති. මේක දකින්න. මේ උඩ පල්ලෙහා යන එක දකින්න. ආනාපානේ tempat වෙන මට්ටමට ආවනම් ඇති. කාය සංස්කාර tempat වෙන මට්ටමට. නැති වෙන්න අවශ්‍ය නැහැ. ඉතින් ඒක අපි මේ එක එක්කෙනාට ඒකේ මතුවලා එන විදිහට යෙදෙන විදිහට වැඩේ කරගෙන යනවා මිසක් අපිට මේ මේ මට්ටම් ලබන්න ඕනේ කියලා එහෙම අවශ්‍යතාවයක් නැහැ. අපි හැමෝම තුල ඒ හැකියාව තියෙනවා. ඒ අවශ්‍ය සුදුසුකම් ටික තියෙනවා. ඒ ටික එක එක්කෙනාට ගැළපෙන විදිහට මතු කරලා ගන්න එකයි තියෙන්නේ. ඒවා වැඩ වඩා ඉන්නත් අවශ්‍යතාවයක් නැහැ. යම් මට්ටමකට මේ වැඩේ කරගෙන යන්න පුළුවන් මට්ටමට මතු කරලා අරගෙන ඊට පස්සේ මේ දැක්ම ඇති කරගන්න එකයි අවශ්‍ය වෙන්නේ. අර අපි කිව්ව විදිහට මේ අරමුණ දිහා බලන ආකාරය අනුව මේක තීරණය වෙනවා කියන එක කෙලෙස් ඇති වෙන ආකාරය. අන්න එහෙම ඒක තේරුම් ගත්තොත් මේ සියලු අරමුණු වලින් නිදහස් වෙන එක අපිට ඇති කරගන්න පුළුවන් සමා තුළම. අපි දැන් අරමුණක් පාවිච්චි කරලානේ මේක කතා කරන්නේ. භාගතුනහද කියනවා මෙතන මේ නො අනිමිත්තා කියලා කියන නිමිත්තක් නැතුව නොවේ කෙලෙස් ඇති වෙන්නේ. ඒතර කොහොමද මේ නිමිති වලින් නිදහස් වෙන්නේ? නිමිත්තෙන් කොහොමද නිදහස් වෙන්නේ? ඒක අපි හෙට සාකච්ඡා කරමු. කොහොමද මේ මේ සියලු නිමිති වලින් නිදහස් වීම අත්දකින්නේ කියලා අපි තුල නිමිත්තක් පාවිච්චි කරලා තමයි අපි මේ ගමන පටන් ගන්නෙ. පාවිච්චි කරලා පටන් අරගෙන ගිය අම්දුරකට ගිහිල්ලා ඊට පස්සේ අපි සියලු නිමිති වලින් නිදහස් වෙන ආකාරය අපේ අර දැක්ම වෙනස් වීම තුලින් ධර්ම තුලින් නිදහස් වෙන්නේ කොහොමද කියන එක අපි හෙට සාකච්ඡා කරමු.